සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකම් සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ලයි අපි ගිය පාර කතා කළේ මේ ධම්මදින්න උපාසිකාව විසාක උපාසක මහත්මයාට මේ සක්කාය පිළිබඳව දීපු පිළිතුරක්. එතකොට මේ සක්කාය කියන ශබ්දය තුලින් ඉස්සරහට එලිදරව් කරන කරුණු ගියපාර අපි විස්තර කිව්වා. එතකොට ස්වකීය ක්‍රියාව කියන අර්ථය තමයි අපි එක්ක සාරාංශ වශයෙන් අපි ඉස්සරහට යන්නේ. ස්වකීය ක්‍රියාව. එතකොට ස්වකීයත්වය කියන එක ගන්නකොට ඒ වෙලාවට ඒකට අයිති ඒ අවස්ථාවට අයිති ක්‍රියාව. හැම එකකම ඒ ක්ෂණිකත්වය තමයි මේ සක්කායත් එක්ක බලපාන මූලික අදහස්. දැන් ඒකට දල වශයෙන් ගත්තොත් සිතවිල්ල පහළ වෙන අපට ඒ සිතවිල්ලේ සම්පූර්ණ ක්‍රියා ස්වરૂපයක් අපි වෙන් කළා හිතාගන්න. නමුත් ඒ සිතවිල්ල සිතවිල්ලක් කියලා කතා කරනකොට යම් කිසි අදහසක් ගැද්දෙච්ච සිතවිල්ල මේ චිත්ත තමයි සිතවිල්ල කියලා ඒකට චිත්තක්ෂණ 17ක් ගමන් කරනවා. ඒ සිතවිල්ලක් සම්පූර්ණ වීමට සිතවිලි චිත්තක්ෂණ 17ක් ඕන. ඒ ඒ 17 ඒ ක්‍රියාව අර සිතවිල්ල කියන අදහස ගොනුකරනද අර 17ම උදව් වෙනවා. ඒ චිත්ත වේග 17 උදව් වෙනවා. ඒ හැම චිත්තක්ෂණයක් පාසාම හැම චිත්තක්ෂණයක් පාසා තීනවා ස්වකීය කෘත්‍ය කියලා එකක්. ඒක තමයි සක්කාය. ඒක අයිති කෘත්‍යයක් කියන ක්‍රියාවක්. අන්න ඒක අපි දල වශයෙන් කතා කළොත් එතකොට භවංග භවංග කියලා කිව්වේ ඒත් එක්තරා සුත්‍ය ස්වરૂපයක් මොකද්ද? අතීත භවංග කියන්නේ කලින් පහළ වෙච්ච සිත් වලින් නිෂ්පාදනය කරපු රත් වීම ඒකෙන් නිපදවපු රත් වීම ඒ හඳවත් හඳවතේ ඒ ලේ දහති ඒ රත් වීම තියෙනවා ඒ රත් වීම තිබීමෙන්දී වෙන්නේ මොකද්ද? නැවත සිතක් පහළ වීමට අවශ්‍ය රත් වීම එතන තන්පත් වෙලා තියෙන එකට කියනවා අතීත භවන්. ඒතොර එක්තරා කෘත්‍ය ශක්තියක් එතන තියෙනවා. භවංගේ චලනය. ඒ භවංගේ චලනයේ තව වේගයක් පහළ වෙනකොට අර තිබිච්ච සත්‍යීම ආශ්‍රය කරගෙන ඔන්න චිත්තක්ෂණයක් පහළ වෙච්ච බවයි ඒ කියන්නේ. එතකොට ඒ චිත්තක්ෂණය ඒ අවස්ථාවේ ඒ ලේ ධාතුවේ ඒ කියන්නේ ඒක ප්‍රත්‍ය වේගයක්. ඒ ලේ ධාතුවේ පහළ කලේ ඒ සිතට ලැබිච්ච උදව්වට අනුවයි. ඒ සිතට ලැබිච්ච උදව්වට අනුව කිව්වේ එවැනි වේගයක් ඒ හදවතේ පහළ වීමට ඒ හදවතේ ලේ දහත්වී ත්‍රිවිච්ඡ පරමාණු පදී ඒක මොන වර්ගයේ හරි රූපකාම ශබ්දකාම එදා කියා දුන්නා ඒ කොටස් පහෙන් එකකට අයිති යම් කිසි වර්ගයක කාණ්ඩම ඇතුළත් කාම ධාතුව ඇතුළත් ඒ පරමාණු පදියේ වෙලාවක තියෙන පදිය තීන ඒ පරමාණු පුපුරවල ඒවැ තියෙන ඒවැ අඩංගු වෙලා තිබිච්ච පාප ශක්තිය නිකුත් කිරීමට ඒ ඒ පරමාණු වල තිබිච්ච කාන්දම සලවන්න කම්පණය කරන්න කම්පණය වෙච්චාම තමයි ඔය පුපුරෙන්නේ ඒ පිපිරීම මේදී ඒවැ තුල තියෙන අර ශක්ති තාප ශක්තිය නිකුත් වෙනවා ඒ තාප ශක්තියට තමයි අපේ සිත කියන්නේ ඕ වගේ ක්ෂණ ක්ෂණ 17ක් වගේ ක්ෂණ 17ක් ඔය විදිහට වැඩ කරනවා නමුත් ඒ හැම ක්ෂණයකම කෘත්‍ය වෙනයි අර බවංගි තල්න කිව්ව බවංගු පච්ඡේද කියලා තව එක ඒ මොකක්ද සම්පූර්ණ මේ தත්ත්වය එතන වෙනස් කරනවා වෙනස් කරලා දැන් අමුතුම ස්වරූපයක් මතු කරනවා බවංගුප්පත්ති. ඒ එක එක පහළ වෙන එක එක වේගවල ඇතුළත්ව තිබෙන ශක්ති ස්වરૂපය ඔය නම් වලින් ගන්න දක්වන. එතකොට ඒ ශක්තිය ඒ ශක්තිය නිකුත් කිරීම ඒකට අයිති වැඩේ. ඒ සිතට අයිති වැඩේ තමයි ඒකට කියන සක්කාය. එතකොට අපි ඉතින් අභිධර්මයේ ඔය චිත්ත වීති ගැන කියන්න නෙමෙයි ආවේ උදාහරණයක් ඒ ගත්තේ. එතකොට දැන් අපි උන්සම් දැන් අපි ඒ තීන ඒ ස්වરૂපයම දල වශයෙන් අපි ගොරෝසු වශයෙන් අපේ ජීවිතය එක්ක සම්බන්ධ කරන කරන්ද මග පාදගත්ොත් මේ සක්කාය දිරිකේ අර්ථ සම්පත්තිය පාදගත්ොත් අර අද අලුත් කොටසට යන්න ලොකු සම්බන්ධකමක් ගන්න පුළුවන්. එතකොට මේ <clears throat> දැන් අපේ සිතක් පහළ වෙනවා. දැන් අපි සිතේ කියලා කිව්වේ අදහසක් මිශ්‍ර සම්පූර්ණ වෙච්ච දෙයකටයි. අපට අද චිත්තක්ෂණ පේන්නේ නැහැ. සිතක් පහළ වෙනකොට ඒ සිතේ යම්කිසි කෘත්‍ය ස්වરૂපයක් තියෙනවා. එක්ක ලෝභකමක් එක්ක ඊර්ෂාවක් නැත්නම් ආදරයක් එහෙම නැත්නම් අමනාපයක් මොකක් හරි තත්ත්වයක් ඒ සිතේ උදා කරනවා. ඒ උදා වෙන බව Tamanට දැනෙනවා දැනීමට උමනා කරන කොටස් වෙන වෙනම තියෙනවා. ඒක වෙනම පැත්තක්. ඒ කෘත්‍ය කරනකොටමත් එක්කම ඒකට අයිති ඒ සිතට අයිති ඒ සිතට අයිති ක්‍රියාව තමයි ඒ ලෝභ ස්වરૂපයක් ඉදිරිපත් කිරීම. යමක් එක්ක සම්බන්ධකම් බලාපොරොත්තු වෙන අදහස් ආදී ඇතුල් කරලා විකුත් කිරීම ඒ සලස් වීම ඒ සිතට අයිති කෘත්‍යයක්. ඒක මේ කවුරුත් කළා නෙවෙයි. ඒකයි සිත ඒ ඒ තාලෙන් ක්‍රියා කරන්න හේතු සමූහයක් එක්කාසු වුණා ඒ හේතු නිසා ඒ වෙලාවේ පහළ වෙන හිත ඒ විදිහට ක්‍රියා කළා. ඒකට කවුරුත් ලෝභ කළා නැහැ. කවුරුත් ලෝභ කළා නැහැ. ඒ හිතේ ඒ ගතිය ඇති වෙන විදිහට උදව් ලැබිලා ඒ සිත ඒ ආකාරයෙන් සකස් වෙලා එහෙම පහළ වෙලා තියෙනවා ඒක. ඒතකොට ඒ සිත පහළ වෙච්චාම Tamanda දැනෙනවා ඔරොත්තු නොදෙන ඕනකමක් හෝ එපාකමක් හෝ තරහක් හෝ මොකක් හෝ ඒ වෙලාවේ දැනෙනවා ඔරොත්තු නොදෙන ගතියක්. එතකොට මේ ඔරොත්තු නොදෙන ගතිය නිසා අපිට සිද්ධ වෙනවා ඒ ඔරොත්තු නොදෙන කමෙන් බේරෙන්න ඒක ඉෂ්ට කරන්න. ඒ ක්‍රියාවට එළඹෙන්න සිද්ධ වෙනවා අපි නොදන්න කම නිසා. ඒ අපේ නොදන්න කමේ ප්‍රතික මේ ප්‍රතිඵලයක්. ඒකට ඒ විදිහට අපි ඉදිරිපත් වීමේදී වෙන්නේ මොකද්ද? තවත් ඒ වගේ සිත්. තවත් ඊ වර්ගයේ ඔරොත්තු නොදෙන සිත්. පහළ වෙන්න අර එයාගේ ක්‍රියාවට එළඹීමම උදව් අන්න ඒකයි නොදන්නාකම. එයා දැන් අස්සයාගේ කකුල මොහක හරි හැප්පුණොත් ඒ හැප්පිච්ච එකේ තව වාර ගණක් ඒක සතා ගහනවා. ඒ ගහන්නේ ඒකෙන් බේරෙන්න තමයි. නමුත් වදින වදින පාට තව තව දිනනවා, තව තව දිනනකොට තවත් ගහනවා, කකුල කරනකන් සමහරට ගහන්න පුළුවන්. ඒ වගේ වැඩක් අපේ අපේ අපේ ජීවිත තුලින් නිරන්තරයෙන්ම කෙරෙනවා. ඔය කෙරෙන ඒ ක්‍රියාව බේරෙන්න ඒකෙන් නිසි මදට වැටෙලා දර්ශනය හොඳට ලබලා එවැනි தත්වයකින් තමන්ගේ ජීවිතය හානි කර නොගෙන සතුටින් සැනසෙල්ල පාවිච්චි කරන්න අන්න බුදුහාමුදුරුවෝ අදාලා ඒකේ දැනගන්න ඕන කියලා. දැනගන්නේ නැතුව මොකද කරන්න බෑ කියලා. ඒ දැනගැනීමේ කියන්නේ මොකද්ද? ඒක වෙන්නේ කොහොමද කියලා Tamanda දැනෙන්න ඕන කියන එකයි කියන්නේ. ඒතර ඒකේ විස්තර යම් කිසි කෙනෙක් ධාරණේ තබාගෙන ඒකේ විස්තර යම් කිසි කෙනෙක් ධාරණේ තබාගෙන දැන් මේ කියාදෙන ටික හෝ වේවා ඉන්නකොට අර එවැනි සිද්ධියක් එනකොටම එවැනි අවස්ථාවක් ඕන හැටි බහුල වශයෙන් මුළු දවසෙම ওই අවස්ථාව තමයි බහු කරන්නේ. එවැනි අවස්ථාවක් ආව හැටි ඔහුට මතක් වෙනවා මේ සිද්ධ වෙන්නේ අහවල් එකයි කියලා. ඒතකොට මේ සිද්ධ වෙන්නේ අහවල් එකයි කියලා හිතනවා සමගම එයා ඒ සිත විග්‍රහ වෙනවා. විග්‍රහ වෙනවා කියන්නේ කොටස් වශයෙන් මේ ඉගෙන ගන්නවා මේ මේක මේ මේක මේකයි මේ උනේ ඒකයි ඔහොම උනේ. එතකොට දැන් මම යමක් කෙනෙක් එක්ක තරහ වුණා නෙවෙයි. ඒ මම බහර ගන්න ඕනේ නෑ ඕක. ඒ සිත ඒ විදිය දැනීමක් ලබා දෙන සත්වයට පහළ වෙලා තිනවා හේතු ගණනාවක් උපකාර වෙලයි ඕ පහළ උනේ ඒ හිතට ඕක අයිතිත් නැහැ ඒ හේතු විසින් මේ අවස්ථාවේ ওই විදිහට හිතක් පහළ කරලා තියෙනවා. ඉතින් මම දැන් මා වශයෙන් තමන් වශයෙන් සැලකනකොට ඒ හිත තමයි මාව ජීවත් කරවන්නේ. ඒක හරි. නමුත් මේ ජීවත් කරවීමට වඩා වැඩි අයිතිවාසිකමක් මේකෙන් ඉදිරිපත් කරනවා. ජීවත් වීමට ලෝභය, ද්වේෂය ආදී දෙලීම් ඕනේ නැහැ. නමුත් මේ දෙලීමකුත් එක්ක ජීවත් වීමකුයි දැන් මේ තියෙන්නේ. ඒක මේ බාහිර ලෝකයේ කිසිවෙක් ඒකට වගකිව යුත්තේ නෙවෙයි. මේකට වගකිව යුත්තා මගේ නොදැනීමයි. මගේ නොදැනීම. එතකොට ඒ නොදැනීම උඩ මම මේ ද්වේෂයෙන් කරන වැඩ, ලෝභයෙන් කරන වැඩ, ઈර්ෂ්‍යාවෙන් කරන වැඩ, මොහෙන් ඒ ඔක්කොම මම කර කර තවත් මේව වැඩි කරගන්න. අන්න ඒක නිසා ඒ ඒ දේවල් වලට ඒ ඒ සිද්ධින් ඒ ඒ දේවල් වලට ඒ කොටස් වලට බාර දෙන්න ඕනේ. ඔන්න බුද්ධ ධර්මයේ උගන්වන දානේ ඔය ඉස්සරහට නිකාම් වෙනවා. Taman ඒව බාර ගන්න ඕනේ නෑ. ඒක සිතටයි තින්නේ. ඒ සිත ඒක එවෙන් සත්‍යයට ගත්ත හේතුන්ට ඒ අයිතියේ ඒව ඔක්කොම බලනකොට Tamand මෙතන කරන්න දෙයක් නැහැ. ඒව මෙහෙම එකක් වෙලා තියෙන බව දැනගෙන එයා නිකන් ඉන්නේ එයාට නිකන් ඉඳයි වෙලා තියෙන්නේ මොකද? ඒක මේ මටයි තියෙකක් නෙවෙයි. මේ වෙලාවේ මේ 15 වෙනි සිටේ. ඉතින් ඕකාස්සේ මම දඟලන්නේ ගියොත් ඔය වාගේව සිත් වැඩි කරගෙන මම නිදෝණයක හැර වෙන මුකුත් මට අයිති වෙන්නේ නැහැ. දිගින් දිගට ඔය අයිතිවාසිකම රැකෙනවා. අන්න ඒ தත්ත්වය ලබන්නයි මේ විදිහේ ගැනීමක් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට ඒක කරගන්න අමාරු නම් ඒක ඒකෙත් සමන්ගේ බැරිකම වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි ඒ ජීවිතයට එයින් ගන්න ප්‍රයෝජනය යන්තම් හරි කුරුටු ගාගත්තොත් යන්තම් හරි මතු කරගත්තොත් ඒකෙන් ලබන්න පුළුවන් දිගින් දිගට ප්‍රයෝජන. ඒක මේ ආත්මෙට ඊළඟට ලැබෙන මොකක් හෝ ආත්ම වලට සෑම තැනටම සමාගයේ ජීවිතය පිළිබඳ වග කියයි. වග කියන කිව්වේ හැම එකකටම තේරුමක්, වැටහීමක්, නිසි තීරණයක් ඇතුළු ඉදිරිපත් කළා දුකින් බේරෙන්න Tamanta උදව්ව එයින් ලබන්න පුළුවන්. ලැබෙනවා. දෙවිසව. එතකොට ඔන්න ගියපාර කියපු දේශනාවේ සාරාංශයක් අපි මතක් කරලා දුන්නා. මෙයා අද තීන එකට පෙල්ලෙන්නේ. සිතවිල්ලේ මොන ආකාරද? නෑ නෑ මං කියවනේ එකෙන් එකට හැම චිත්තක්ෂණයකම වෙනම කෘත්‍ය ස්වરૂපයක් තියෙනවා කියලා. එතකොට දැන් අපි ඒක සාමාන්‍ය නමින් හඳුන්වගෙන කියන්නම්. අතීත භවංග භවංග චලන භවංගපච්ඡේද පංචද්වාරා වජ්ජන පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පතිච්ඡන සම්පීරණ වොත්තපන ඊළඟට ජවන් හතක් හැම ජවන එකම ජවන ඒ චිත්තක්ෂණ ඒ ජවන් හතේ හැම ජවන එකම වෙනසක් තියෙනවා. ඒ වේගය හත සදාලම්බන කියලා අන්න අන්තිමට සදාලම්බන දෙකක්. ඉතින් අවසාන. එතකොට මේ හැම චිත්තක්ෂණයකම කෘත්‍ය ස්වરૂපය වෙනයි. ඒකනේ මහත්ය හැම. ආ. එතකොට අදහසක් සංවිධානය කිරීමට හැඩගැහිගෙන එන අවස්ථාව තමයි වොත්තපණය දක්වා එන්නේ අදහස ගොනු කරගෙන හැඩගස්සගෙන එනවා. ජවනේදී තමයි අදහස සම්පූර්ණ වෙන්නේ. එතකොට පළවෙනි දවන දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි දක්වා මේ ජවන් වර වේග වැඩි වෙනවා. මේ හැම එකම චිත්තක්ෂණයකම කෘත්‍ය වෙන එකක්. දැන් තේරෙන්නේ එතකොට ඒ අපි දැන් දැනගන්න ඕන අපි මේ ලැබිලා තියෙන අයිතිවාසිකම් වලින් අපි විඳවනව හැර අපට අයිති කිසිවක් නැtei කියන එක වටහා ගන්නයි මේ සක්කාය පිළිබඳව දේශනාවන් බුදුහාමුදුරුවෝ දීපයි. අපට ලැබිලා තියෙනවා. නමුත් ඒවා අපේ නෙවෙයි. එතකොට මේ ලැබිලා තියෙන කියන කතාවේ මොකද්ද කියන්නේ? ලැබිලා තියෙනවා කියන්නේ මොකද්ද? පාවිච්චියට ලැබිලා තියෙනවා. නමුත් අපට ඕන විදිහට නෙවෙයි ඒක තියෙන්නේ. හේතුවට අනුවයි. දැන් ඉදමක් ගන්නවා අපි. ඒකේ අපිට ඕනකම තිබුණාට පොල්ලවන්න නමුත් ඒකේ පොල්ලවන්න බෑ. ඒක තේවවන්නයි තියෙන කඳු ඉදුමක්. ඉතින් පොළොවේ හැටියට ඉදම එයා වගා කරලා ඒකෙන් ලැබෙන ආදායමක් යට ගන්න පුළුවන්. නමුත් පොළොවේ හැටියට යට සිද්ධ වෙනවා ඒ පාස්ස. කන්ද පාස් කරන්න බෑ යා. ඒ පොරතේ සේවලට අයිති හැඩයක් ඒව ඇති. අන්න වගේ ඒ ඒ ආත්මවලදී අප අපට ලැබෙන ඒ ජීවිත අයිතිවාසිකම්. ඒ ලැබිලා තියෙන ආකාරයේ හැටියට අපිට සිද්ධ වෙනවා පාවිච්චි කරන්න ඒකට ඒකෙන් අපට අනතය නොවන විදිහට ඒකට වෙනම ඉගැන්වීමක් තියෙනවා දැන් මුඩු හිතම ගත්තාම ඒකේ පහුරු ගෑවට අපිට මොකුත් ආදායමක් ලැබෙන්නේ නැහැ ඒ ඉඩම අරගෙන අපි ඒ උවමනාගිය සකස් කරලා ඒ වගා කරපු තරමට අපිට ප්‍රයෝජනක් තියෙනවා ඒ වගේ අපිට දැන් ලැබිලා තියෙන ජීවිත අයිතිවාසිකමේ හැටියට අපට අනර්ථයක් නොවෙන්නේ අයිතිවාසිකම් පාවිච්චි කරන්න. දැනගෙන පාවිච්චි කිරීම විතරක් අපටයි අපේ නෙමෙයි වුණා. දැන් ඊදම අපේ නෙමෙයි. යන දාට ඉඳන් දාලා යන. නමුත් අර ක්‍රමය එයාට පාවිච්චි කරන්න ඉදිරියට අවසරය තියෙනවා. අන්න ඒ දැන් මේ අද සක්කාය සමුදය ගැනයි මේ කතා. සක්කාය සමුදය කිව්වේ ඒ ස්වකීය කෘත්‍ය ස්වකීය කෘත්‍ය සංවිධාන කිරීමට හේතු වන හේතු ධර්ම මොනවාද? ඒකට උපකාරය මොකද්ද? ඒක නිෂ්පාදනය කරන්නේ කොහොමද? මොන වෑන්දෙක් කරේ? ඒකයි සමුදය. එතකොට දැන් අපි බෞද්ධ වශයෙන් අහලා තියෙනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා. එතකොට දුක්ඛ දුකත් දුක ඇති කරන හැටි. එය අවසන් කිරීමත් ඒකට උමනා උපක්‍රමයක්. ඒක තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. එතකොට දැන් මේ මෙතන උගන්වන්නේ මොකද්ද? එයින් පිට එකක්ද? නෑ. ඒක ඊටාම සියුම් විස්තරයක් මේ දෙන්නේ. සියුම් විස්තරේ ගොහම මේක ආරම්භ කරන්න යන ආවල් දැන ඉඳලයි සීල එකයි මේ ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ කියනවා අපි ඉතින් එදා සක්කාය ගැන කතාවේදී අපි පරමාණුව උදව්වට ගත්තා. අපි පරමාණු උදව්වට ගත්තේ ගොහම මේක අයින් කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ජීවිතේ කියන්නේ පරමාණු පොදියක්. ඒ වගේම බුදුහාමුදුරුවෝ කවදාලා රූප කලාප පොට්ටනිය මේ ජීවිතය කියලා කතා කරා. එතකොට බුදුහාමුදුරුවෝ ඒ රූප කලාප කියන ඒ නමින් හඳුන්වපු එකේ උන්වහන්සේ පෙන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඒ ශක්ති අයිතිවාසිකම් ඒවට ශක්තිය කියන්නට වඩා හොඳයි අයිතිවාසිකම් මේ රූප කලාපයක මෙන්න මේ අයිතිවාසිකම් හටක් තියෙනවා. ඒකට කියන්නේ සුද්දාෂ්ටකය කියලා. ඕක ඉතින් වෙන පැත්තකින් තමයි ඒකේ විස්තර යන්නේ අපි මේ මේක ගැළපෙන විදිහටයි මේ අපි ගොනුකොල්ල ඉස්සරහ දාන්නේ. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිය. එතකොට ඒ දැන් මෙතන සක්කාය සමුදය වශයෙන් මේ කියන සත්‍යීය කෘත්‍ය මොන හේතු ධර්ම උඩ කරනවාද කියන එකට මේ <clears throat> ධම්මදින්නා මෙහෙණින් වහන්සේ කියනවා බුදු වදනම ප්‍රකාශ කළා. යායන් තණ්හාපෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාබිනන්දිනි හේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඕක ඉතින් හැම යනකම් අහලා තියෙනවා ආයිත් නෑ බෞද්ධෝ ඒ තරම් කන් වලට වැටිච්ච ශබ්ද වගේක් වගේ නමුත් මේ අර පරමාණුව කතා වශයෙන් කතා කරනකොට ඒක ඇතුලේ තියෙන ජවයත් ඒ කිව්වහම ඒක ඇතුලේ තාප විද්‍යුත් කාන්දම් රසායන ප්‍රධාන වශයෙන් ඒ සොයාපියත්ෝ ඒ විදිහට වර්ග කළා. මේ බුදුහාමුදුරුව වර්ග කළේ ඊට වඩා සියුම් විදිහට. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝ. ඒ එතකොට අර රූප කලාප කෘත්‍ය, පරමාණු කෘත්‍ය පිට යන්නේම නැහැ හරියට විග්‍රහ වෙලා. ඒ ඒ අට ඇතුලේ අර යායන් තන්නා පොණෝ භවිකා කියන යම් තැනක යම් ආකාරයක යොමු වීමක් තිබෙයිද තණ්හා. ඒ කියන්නේ මොකද්ද? යම් ආකාරයක කාණ්ඩ මට්ටමක් ඇතුලේ පරමාවක් ඇතිවේ. ඒ කාණ්ඩම තමයි යම් යම් දේ එක්ක සම්බන්ධ වෙන්නේ. යොමු වෙන්නේ සම්බන්ධ වීමට කාණ්ඩම. එතකොට දැන් මේ කාණ්ඩම ගැන එක පාට කතා කරන්න බෑ අපිට. බැරි කියන්නේ බුදුහාමුදුරුවෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හා කොටස් හතරක් පෙන්වනවා. ඒත් දැන් අපි කලින් මේ ගැන සීන දුර්මතය අපි ගැන කිව්වා. පටවි කියන්නේ පොළොවයි. <clears throat> ආපෝ කියන්නේ වතුරයි, තේජෝ කියන්නේ ගින්නයි. ආයෝ කියන්නේ හුළඟයි කියන එක ගැන අපි විස්තරය ඒක ඒ විදිහට තෝරගත්තොත් විද්‍යාත්මක පදනමක් මත ධර්මයේ තේරුම් ගන්න බෑ කියන එක අපි දවස්වල කිව්වා. එතකොට මේ පඨවි කියලා කතා කළේ මොකද්ද බුදුහාමුදුරු? අර රුප්පණය වීමට පරමාණුවක් හැදීම සඳහා ඈ එක්කාසු වෙන කොටස් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන මේ කොටස් තුනේ හදවීම හදවීම කියන්නේ එක එක ප්‍රමාණ වලින් ඒ ඉලෙක්ට්‍රෝනය මදෙන් ඈත් වෙනකොට එක එක නම් මේ කෘත්‍ය ස්වરૂපේ විශේෂ නම් වලින් ඒවා හඳුන්වනවා ඒ වගේ මොකද ඒ කෘත්‍ය ස්වરૂප වෙනයි එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා පටවිය කියලා කිට්ටු වෙලා යම් ප්‍රමාණයකද කිට්ටු වෙන්නේ ආපෝ ආපෝ කියන්නේ කිට්ටු වෙන්න යම් ප්‍රමාණයකද ඉඩ ලැබෙන්නේ කිට්ටු වෙන්න යම් ප්‍රමාණයට ඉඩ ලැබේ. ඔන්න ඔය කතාවට බහිනකොට අපිට සිද්ධ වෙනවා යන්තම් නිකන් කඳුලක් පරමාණු ගැන කතා කරන්නේ. මම ඒවා ඉගෙනගෙන නැහැ. නමුත් ඔය කියන අහපු හැටියේ ඒ අර ප්‍රෝටෝනේ කියන සුලිය සුලි ශක්තිය කාන්දම් ශක්තිය ඉලෙක්ට්‍රෝනය විසින් අදිනකොට ඉලෙක්ට්‍රෝනයව අදිනකොට ප්‍රෝටෝනය විසි. ඒ එක සුලියක් අර එක සුලියක්. සුලිය කියන්නේ හේතුව ඒවය සුළු කාලෙකින් විදියක්. ඒවනික ඇට වාගේ තියෙන જાතියක් නෙවෙයි. ඒක සුලි ශක්තිය. ඒක ඇතුලේ අර කියන කාන්දම් ශක්තිය ඒ ඒ අයට අයිති කාන්දම් ශක්තිය වැඩි. ඒකට නියුට්‍රෝනය කියලා තව එකක් තියෙනවා. තව පැත්තක් තව ශක්ති ගුණයක්. එයා විහින් අරයා තල්ලු අරයවත් එන්න දෙන්නේ නැහැ තල්ලු කරනවා. අන්න මම මේ ආපෝ කියන ආපෝ කියන කාරණේ දෝරන්නයි මේ ගත්තේ නැත්තම් මේ සයන්ස් ගන්නන්න නෙවෙයි. මෙයා තල්ලු කරන ප්‍රමාණයට අනිත් එක්කෙනා අදින ප්‍රමාණයට දෙන්නගේ ශක්ති ප්‍රමාණයේ හැටියටයි අරයා ඈත නවතින්නේ. ඒ නැවතුන දුර ප්‍රමාණයේ හැටියටයි ස්පර්ශය දෙන්නේ අන්න ඒකයි පටවි. තේරෙනවද? ඒකයි පටවි. ඔය දෙගොල්ල අතරේ තියෙන ඉඩකඩට කියනවා ඒකට කියන්නේ ආකාශ ධාතුව කියන. ඒක මෙතෙන්ද මේ කතාවටයි ඉති නෑ. ඒ ආකාශ ධාතුව කියන්නේ ඉඩ ප්‍රමාණය අඩු වැඩි වෙන පමණට එතන තියෙන අයිතිවාසිකම් මොකද්ද? කිත් වෙන්න කිත් වෙන්න රත් වෙනවා වැඩි ඈත් වෙන්න ඈත් වෙන්න රත් වෙනවා වැඩි. ඒක පස්සේ වෙනම කතාවක්. එතකොට ඒ නිදහස ලැබෙන හැටියට පදවීම සිදු උනේ වායෝ ධාතුව ඒ තේජෝ ධාතුව නැත්තම් තාප ශක්තිය පදනම් කරගෙනයි කාන්දම හැදෙන්නේ. ඒ හැදෙන කාන්දම් වල වලත් ශක්තියේ අඩු වැඩි ප්‍රමාණය හැටියටයි කාන්දමේ බල තල සකස් වෙන්නේ. එතකොට දැන් මේ කාට තේරෙන්නේ නැති සම්මා සම්බුදුන් හැටියේ සියල්ල දත් මහා ශ්‍රේෂ්ඨ උත්මයා වැටි. අපි දොහොත් නගා වඳින්නේ මේ කියමන් වලට. මේවා ලෝක දහතිය කවුරු කතා කළේ නැහැ. බැරි තැන කවුරු හරි මැව්වා කියලා මැවීමකින් කතා ඉවර ඉවර කළා. ඒ මොකද ඉන්හිහා කතා කරන්නේ ඕකෝක අරක මොකද? මවලනේ ඔය. ඒක ඒකත් මවලා. ඉන් එහා මුකුත් පරීක්ෂණ විග්‍රහය මුකුත් ඕනේ නැහැ. ඉතින් මොකක් හරි ගැන අහන්න ඕන නම් මවපු එක්කෙනෙක් ගිහින් අහන්න ඕන. බුදුහාමුදුරුවෝ එහෙම ලෝකේ මුලා කළේ නැහැ. මෙන්න බලාගනින්නලා මෙන්න මේ විදිහටයි මේකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කියලා ඉමක් කුණක් සීමාවක් පලන්න උන්නාන්. සෑම එකක්ම ඒ සීමාව උන්නාන් වෙන්නවා. මෙන්න මෙතනයි මේක හැදෙන්නේ. බෞද්ධ වශයෙන් බෞද්ධ ජීවිතයක තියෙන වටිනාකම මොකද්ද? මේවා දැනගෙන ඊට අනුව ජීවත් වීමයි වටිනාකම ජීවිතය. මොකද බොහෝ කොටවත් කම්පනයක්. හැබැයි කියන මම කම්පණය වෙනවා. ඒ අපේ ජීවනයේ ප්‍රමාණය හැටි. තවත් ජීව වෙන්න ඕනේ. බොහෝ කොටවත් කම්පණය වෙන නොවන தත්ත්වයේ දක්වා අපි ජීවු වෙන්න අපිට මඟ පෑදිලා තියෙනවා. වෙන අයට හෝඩුවාවක්වත් නැහැ මගේ. එතකොට දැන් අපිට පේනවා මේ කියන කිට්ටු සදවීමයි බුරුල් වීමයි කිට්ටු වීමයි ඈත් වීමයි උඩ වර්ණ ගන්ධ රස ඕජා වර්ණ ගන්ධ රස ඕජා මේ ලෝක ධාතී තියෙන ওই හතර විතර පාටක් පෙන්නනවා සුගඳ දුගඳ දෙයක් පෙන්නනවා ඒකේ රසයක් මොකක් හරි කාලික රස දැනීමක් තියෙනවා රසයක් ඒකේ ජවයක් තියෙන ඕජාවක්. ඒ ජව ශක්ති එක එක ආකාරයෙන් හැදුනේ එක එක ආකාරයෙන් හැදුනේ අර කිට්ටු වෙච්ච ඈත් වෙච්ච පමණයි. එතකොට දැන් ඔන්න අපි යා යන් තන්නා පෝනෝ භවිකා යම් යම යමක් නොනවති කරනවා නම් පෝනෝ භවිකා යම් යොමු වීම යම් සම්බන්ධකම යම් සම්බන්ධකම නිරතුරුවම කෙරෙනවා නම් ඕන ඔබ නන්දි රාග සහගත නන්දි රාග සහගත කිව්වේ ආත්මීය මේ තමා වෙතට තමා වෙතට අදින ස්වરૂපයෙන් යුක්තව ඇලීම. තමා වෙතට අදින ස්වરૂපයෙන් ඇලීම. සම්බිරා. තමා වෙතට කිව්වේ මේ අපිට නෙමෙයි කතා කරන්නේ. ඒ ක්‍රියාකාරී ශක්තිය වෙතට. අපි කිව්වේ ඒවා ගොඩකුයි. ඒ ක්‍රියාකාරී ශක්තිය වෙතට අදින ස්වરૂපයෙන් යුක්තව ඇලෙන සාගත සත්‍ය සත්‍රා විනන්දිනී ඒ ඒ ඒ ඒ අවස්ථාවල් වල ඒ අවස්ථාවල් වල කියේ මොනවද හැම ක්ෂණයක් පාසාම අ නන්දිනී ඇලෙනොය ඇලීමේ ක්‍රියාවන් සිදු වෙනවා මොන ආකාරයෙන්ද සිදු වෙන්නේ කාම තණ්හා භව තණ්හා විභව මොකක්ද දැන් කොන්නම් කියමු අර එක ශක්තියක් එක රූප කලාපයක තියෙන එක ශක්තියක් ගැන බැලුවොත් අපට දැනෙනවා යම් කිසි වෙලාවක අපට රූපයක් දැකලා අපට ඒකත් එක්ක අපේ සිතිවිලි යොමු වෙලා සම්බන්ධ වෙලා යම් කිසි ආබන්ධන ස්වરૂපයකින් වැඩ කරන බව ඒ ආබන්ධන ස්වરૂපයේ ඒ ඒ යොමු වෙලා ක්‍රියා කරන වෙලාවේදී අපි ටිකක් මේ විග්‍රහය ඔයාස්සෙන් ඉස්සරහන් තිබ්බොත් තේනවා ඒ කාරණයත් එක්ක මේචල් කරන්න බැරි පාලනයක් කරගන්න බැරුව ඔක්කොම යොමු කරලා තිනවායි ඒකට ඒ දර්ශනයට යොමු කරලා තියෙනවා වෙන එකකට යොමු වෙන්න ඉඩ හම්බෙන්නේ නැහැ. ඒ තරම් තදින් ඒක යොමු වෙනවා කියන්නේ. එතකොට කාම තණ්හා. ඒ කාම තණ්හා කිව්වේ මොකද්ද? ඒක එක්ක සම්බන්ධකම් පැවැත්වීමට මේ ශක්තිය තුල පුළුවන්කාරකම තීන බව පෙන්නන ක්‍රියාවකුයි ඒ කාම තණ්හාව. ඒ කිව්වේ ඒ ආලෝකය නැත්නම් ඒ දර්ශනය එක්ක ක්‍රියාවට නැඹුරු වෙන ශක්තිය මේක තිබෙන නිසා ඒ ක්‍රියාව නොනවත්ත කෙරෙනවා. ඒ ඒ නොන ක්‍රියාවේ මොකද්ද ඒක වෙන් වෙන් කරලා ගන්නවා නම් ඒ කෘත්‍ය ස්වરૂපේ මොකන්ද? එක එක දේවල් වලට අයත් කෘත්‍ය ස්වરૂප දිනනවා. සමහර කාන්දම ලෝභ මට්ටමේ වැඩ කරනවා. සමහර කන්දම් ඒ ද්වේෂ මට්ටමේ කියන්නේ උහුලන්න බැරි මට්ටමේ වේග මතු කරනවා. ඔය එක එක තාල වලින් දෙන්නන්නේ මොකද්ද? එකම ඇදීම. කාන්දමෙන් කරන්නේ එකම ඇදීමයි. ඒ ඇදීම එක එක ආකාර වලින් ක්‍රියා කරනකොට ඒ ක්‍රියාකාරී ස්වરૂප තුලින් නිස්පාදනය වෙන මතකොන්න පාපය රත් වීම ගින්න ඒ ගින්න හැටියටයි ඒ කාන්දම් ඒ මෙවහක වැඩ කරන්නේ කාන්දම් ශක්තිය වැඩ කරන ඒ ගින්න හැටියට ඒ ගින්න වැඩි වෙන වැඩි වෙන කාන්දවලින් අඩු කරන්න අඩු කරන්න කාන්දවාදී එතකොට ඒ කාන්දම් විද්‍යුත් ආදී ඒ නීති යටතේ වැඩ කරනවා ඇති ඒතර දැන් මෙතන අර ඒ වස්තුවේ අර ඉදිරිපත් කරපු ශක්තිය තියෙනවා කොයි ආකාරයෙන්ද මේක වැඩ කරන්නේ ඒකේ ඇතුලේ ගැබ්දලා තියෙන ශක්තිය වැඩ කරන ස්වરૂපයක් තියෙනවා ආ ඒක දැන් අපි ගම්මු අපේ ගෛනික ජීවිතයේ තියෙන යම් යම් අවස්ථාව ගැන දැන් සමහර වෙලාවට තවන්නේ කෙනෙක් තවන්න මේක මෙතින් තියෙනවා මයි ගාල් මයි ගාන තිබ්බ හැටි. බලන්න මේක මයි මූණ මූණ යන්නේ දෙනවා කියලා තල්ගොල්ල දානවා. ඒ තල්ලු කරනකොට ඒක තියාපියක් වෙනාට කේන්තියක්. මේ මොකද කේන්තියන්නේ? හරි. ඒක තිබ්බා. ඒක දැන් තියෙන දුන්නේ. නෑ කේන්තියක් දෙයක් නෑ මොකද? ඒ මගේ ජීවිතය ඇතුලේ තියෙන අර කාම ශක්තිය කාම ශක්තියේ පරමාණු ගැඹෙලා තිබිච්ච ශක්තිවල තිබෙන ක්‍රියා මට්ටම තමයි මේ මම පහන්නේ. මොකද්ද? මේ මේකක් එනකොටම අරවා නගිනවා උහුලන්න බෑ. මේකට මම ගහනවා නෙවෙයි. ගැහෙනවා. කොයි ඇංජිම වුණත් වැඩි වේග මෙවනකොට ඇංජිම පයින්නවා. දැන් සමහර කාර් පන්නන්නේ බොහෝ වේගෙන් ඇවිල්ලා දුක් දාලා පන්නන්නේ. ඒ අර වේගය නැතුව යාට හිමින් තල්ලු කරන් ගහලා පන්නන්න බෑ. අර වේගය වැටිච්චාම ඕනකමින් පන්නන්න ඒවා පාලනය කර ගන්නවා සමහරු සමහරුන්ට වේගය වැඩි වෙච්චාන් දන්නේම නැහැ පැන්නේනවා. ඔය පැන්නේන වෙලාව තමයි අර හරිය හැප්පෙන්නේ මේ හැප්පෙන්නේ වචන කියෙන්නේ. ඒ මොකද්ද? ඇතුලේ අර ඒ වස්තුව ඇතුලේ තිබිච්ච කාන්දම් ශක්තිය බොහොම වේගයෙන් වැඩ කරනවා. ඒකට බුදුහාඳුනෝ නම දුන්නේ උකයි. දේශ චරිතය කිව්වා. ඒක දල තේරුමක්. උන්වහන්සේගේ ඒ කියවන සනාත කරන්න අස්සෙන් රින්ග රින්ග ඇවිල්ලා මෙතන දාපුවාම ඒක පරමාර්ථ වශයෙන්ම හරි. අර උඩින් නමක් දුන්නා. ඒ නමේ තියෙන කෘත්‍ය ශක්තිය පෙන්වන්න රින්ගගෙන එනකොට හරියට අහුවෙනවා ඒකමයි බුදුහාමුදුරුවෝ මේ කියන්නේ. ඒක දල වශයෙන් මේ කිව්වා. ඒත් දැන් අපිට කීින් කියනවා. අපි රාගිකයි. කාම හැඟීම් අපිට පහළ වෙනවා. මොනවද කියලා බැලුවොත් විදර්ශනා කරනවා කියන්නේ ඔන්න ඕවයි. මොනවද? මේ අහවල් જાතියයි මේ වැඩ කරන්නේ මගේ ළඟ ඒවා හැදිලා තියෙනවා. ඉතින් ඒවා මම පාවිච්චි කරන්න නරකයි. පාවිච්චි කළොත් තවත් හැදෙනවනේ. ඒකට කියනවා සංවරය කියලා. එතකොට අර අපි කිව්ව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එකෙන් කාම තණ්හාවයි කිව්ව එක අපි දැන් පෙන්වුවා. විවිධාකාර කාම තණ්හා. විවිධ ආකාරවල යොමු වීම ශක්ති ඒකයි මේ කාම තණ්හා. සමහර අය දේශ එනෝ ඒක කාම තණ්හාවක්. සමහරලාට ලෝභය එනවා ඒක කාම තණ්හාවක්. ඒ ඒවා එක එක වර්ග වලින් ක්‍රියා කරන ඔක්කොම කාම. කාම තණ්හා කියන්නේ ඒකට වැඩ කරන්න යොමු වෙන්න පුළුවන් ඒ විදිහටයි. දැන් යම් කෙනෙක් හොඳට ඇඳලා හොඳට උජාරුවට ඉන්නකොට හා දැක්කේ අරවිනිය කොහොම ඉස්සර හිටියේ කොහොමද? දැන් අපිව පේන්නේ. ඒ මොකද්ද? ඉච්ඡා. ඉර්ෂාව කියන එක. ඒ මොකද එහෙම හිතුනේ? එයා හිතුවා නෙමෙයි. ඒවා දැක්කහම ඒ විදිහේ තේජසක් මතු කරලා එයාව යොමු කරන ශක්තියක් මෙතන තිබුණා. ඒක ඒ වෙලාවේ අර අර්මන්සය ආපුවාම ඒක මතු වුණා. හරියට අර මීයා දැක්කම අස්සේ ඉන්න බල්ල ඩොග් ගාලා පනිනවා. අරව පනිනවා. කවුද පන්නේ? අපි නෙවෙයි. ඒ පනිනේවා ළඟ තිබුණා ගොදුර දැක්කම පැන්නා. නිමිත්තට අරමුණ වැටෙනවා කියනවා. අරමුණ වැටෙනවා ඒ නිමිත්තේ. එතකොට ඒ ඒ අස්සේ භව විභව දෙකක් තියෙනවා. භවය කියේ මොකද්ද? ඒ ලෝභය විසින් නැත්නම් ද්වේෂය විසින් කරන කෘත්‍යයක් තියෙනවා. භවය කියන්නේ ඒකෙන් සිදුවෙන සිද්ධියක් තියෙනවා. ඒ ඊටාම තද කාෂ්ඨක කාම ධාතු නැත්නම් කාමදා සීනේ වස්තු වල නාමක වස්තු වතිනේ වේ ඒ වස්තු වල පෙරණ කෘත්‍යයක් තියෙනවා. දැයි තාම දැඩි කාන්දම සැර කාන්දම තියෙන පුද්ගලයා ඕන එකකට බුක් දාලා පැනලා ඇති. හප්පලා ඇති. කේන්ති ගිහින් ඇති. අනිත් මිනිහව කේන්ති පොරෝල ඇති. මිනිහා රිදෝගෙන ඇති. ඔක්කොම අවුල් කරගෙන. මොකද්ද? අර ඇතුලේ කාන්දම තියෙනවා. ඒ එයාගේ භවය එයාගෙන් සිදුවෙන්නේ ඒ කාන්දමෙන් සිදුවෙන්නේ ඕකයි. පීඩා දෙන පීඩා ලබා දෙන ස්වરૂපය. විභව කිව්වේ විභව තණ්හා අර කිව්වේ භව තණ්හා මේ විභව තණ්හා කියන්නේ ඒකට පටහැනිව එන ඒක එතේ ඉටු වෙන්න ඒ කෘත්‍ය කර ගැනීමට ඉඩ නොදෙන හැම එකක් එක්කම විරෝධයි ඒවා තල්ලු කරනවා ඒවා නොයන තැනට වග බලා ගන්න දැන් කවුරු හරි මුකුත්තරි ගනුදෙනුවක් කරනකොට වෙන කෙනෙක් කතා කරලා තමසෙට කතාවක් නැහැ ගම්සේ කටපියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒ විභව ගන්නවා මොකද්ද මේකට අවහිර නොකරන දේ ආව ඔක්කොම ආරක්ෂා එකම සිතවිල්ල ASCII කාම භව විභව තුනම ඒ කාම භව විභව තුනෙන්ම කරන්නේ මොකද්ද? අපිව යමක් එක්ක සම්බන්ධ කරලා පුළුවන් තරම් රිදුම් ලබා දෙන්න. එතකොට අපේ සත්කාය අපේ සත්කාය අපේ ඈ අයම හැම වෙලේම කියන්නේ 635 නෑ. දැන් මේක ගාන්ති ඉස්සෙල්ලත් තමයි 635. හොඳයි. කමක් නෑ. මම මේ ඔයලා ගැන අනුකම්පාවනි වෙලා හැන්න නැත්නම් මට ප්‍රශ්නයක් නෑ. එතකොට මේ කාම භව විභව කියන තුන එක් අපේ ජීවිතේ වැඩ කරන කිරීමේදී මේවා දැනගෙන අපට ලබා ගන්න ප්‍රයෝජනේ මොකද්ද? එහෙම නැත්නම් වැඩක් නැහැ. ඒ ලබා ගන්න ප්‍රයෝජනේ හැම අවස්ථාවකීම අපට දුක් විඳින්න තීන ඉඩකඩ සම්පූර්ණයෙන් වසා ගැනීමට මේ දැනීම උදව් කරගන්න ඕනේ. එතකොට කොහොමද ඒක උදව් කරගන්නේ? ඒක උදව් කරගන්න ඕන ඒ සිද්ධිය දෙස බලලා දැන් අපි කිව් අපි බැලුවොත් ආ කැලේ යන අවස්ථාවේදී ශබ්දයක් ඇහුනොත් ඒ ශබ්දේ දිහා බලලා ඒ ශබ්දේ ආවේ මොකකින්ද මොකල්ද සර්පයෙක්ද පිඹුරෙක්ද ඒ නැත්තම් වලහෙක්ද කියලා බල ඒ අවස්ථාවේ හැටියට යදිතු උපක්‍රම යදලා ඒ එතනින් බේරෙන එතනින් බේරෙන ඒකට එහා පැත්තට පයින්නකොට පිඹුරෙක් ඉන්නවා. පිඹුරා හැටියට ඉතින් මේ සමහර වෙලාවට ඔය අතරතුරේ වැටිච්ච හොඳ කන්න පුළුවන් gediyeකුත් ඒකත් ඇහිඳලා. ඔන්න ඔයගේ ජීවිතේ පාවිච්චි කරන හැම වෙලාවකම ජීවිතය පරිහරණය කරන හැම මොහොතකම උදේ පාන්දර අවදි වුණ වෙලාව ඉඳලා නිින්දට යන වෙලාව වෙනකන් මේක අපේ ඉස්සරහිට ලැයිස්තුක් තියා ඉන්න වගේ ඉස්සරහ තියාගෙන ඒ ඒ සිද්ධිහි විශ්ලේෂණය කරමින් කොටස් කරමින් වර්ග කරමින් බලමින් මේවා ඒව ඒ ඔය අරකයි කියලා විග්‍රහ කරනකොට අන්න ඒකෙන් වෙන්න තියෙන අනර්ථය වෙන්න තියෙන අනර්ථයෙන් දේරීමට ඒ විග්‍රහය හේතු වෙනවා මොකද විග්‍රහය කරනකොට අනර්ථය කරගන්න වෙලාවක් නැහැ ඒ ඒ අනත්ත්‍ය කරගන්න වෙලාවේ තමයි යා විග්‍රහය කරන්නේ. විග්‍රහය කරනකොට අර අනර්ථය සිදු කිරීමට වීමට තියෙන ඉඩකඩ ඉවරයි. ඕකට බුදුහාමුදුරුවෝ අදාළේ මොකද්ද ප්‍රයෝග සම්පත්තිය කියන්නේ. ප්‍රයෝග සම්පත්තිය. හැම එකටම උපක්‍රමයක් තියෙනවා. මේ ප්‍රයෝගය කියලා කිව්වහම අපි දැන් පාවිච්චි කරන ප්‍රයෝග ස්වරූප නෙමෙයි සම්‍යක් ප්‍රයෝග කියලා ඒකට වෙනවම අයින් කරලම ගත්ත බුදුහාමුදුරුවෝ. නැත්නම් මේ තියෙන ප්‍රයෝග වලට වැටුනොත් ඉවරයි. සම්‍යක් ප්‍රයෝගයි ප්‍රයෝග සම්පත්තිය කියේ ඒකයි. අපට අපට ඕන කොන්න ප්‍රයෝග දාලා හරියන්නේ නැහැ. අපි ඔක්කොම ගොම් ප්‍රයෝග, මෝඩ ප්‍රයෝග. බුදුහාමුදුරු විසින් පෙන්නපු ප්‍රයෝගය, ඒ ක්‍රමය, ඒ කාන්තෙන්ම අවුරුදු සීමාවක් නැති කාල සීමාවක් කරව පරීක්ෂණ තුලින් ලබාගත් දැනීමකින් දුන්න උපත්තම. ආයි තෙන්දක්වත් නෑ වර්ධින්න තැනක්. අන්නේ ප්‍රයෝගය අපි පාවිච්චි කරනවා නම් අපට හිතෙනවා ඔව් අර අර එහෙම මට දොස් ගන්න මම නිකායින්නකොට මේ සීතයිද දන්නේ නැහැ මේ බයේ ඉන්නවා කියලා. අන්න උතනයි අපේ තියෙන එක කාම තණ්හාව. ඒ වැලක් අපේ එකක් හොල්ලනකොට තණ්හා වැලක් හෙල්ලිලා. අතන මාන්නය මෙතන ආඩම්බරය මෙතන කේන්තිය නානා ඒවා හැලී සීනෝකස්සෙ. ඒකට ඒකත් හිතන්න ඕන ඔය හිතෙන්නේ එක කාම තණ්හා. නම්බුව රකින්නේ. නම්බුව රැකලා හරියන්නේ නැහැ. දුක් විඳින එකෙන් බේරෙන්න ඕන බුදුහාමුදුරුවෝ දාලේ මේකයි. ඒක සිද්ධ වෙන දේ බලපං. එතකොට කාලය අර විග්‍රහයට වැටෙනවා. ඒකට දුක් විඳලා පටලව ගන්න පටලවිල්ල වල ටිකක් නෑ. ඒ ඒ අවස්ථාවේ දුකින් මිදුණා. එහෙම ඒ ඒ වෙලාවේදී දුකින් මිදීම තමයි අර බෞද්ධයාට උගන්වනවා නිවන් දකිමි. ඒ තමාගේ කටයුතු කරන්නේ. නිවන් දැන් තවත් බෞද්ධ කමට සම්බන්ධ එකක් තමයි බුදුන් දැක නිවන් දැකීම. ඉතින් ඔවා මේ බෞද්ධකමත් එක්ක පැටලිලා තියෙන අදහස්. මේ එකක්වත් බොරුවත් අහක දාන්න වචනයක් නෙවෙයි වචන නෙවෙයිවා. පන්නේම අර්ථය වෙච්ච කරනකොට නිවන් දකිමින් ඒ පින කලා කියලා කියන්න පුළුවන් ඕන කෙනෙකුට අර විදිහේ අනර්ථ සිද්ධියක් වෙනකොට ඒ Tamanට හිදුන් දෙන යමක් වෙනකොට මේ අහවල් එකයි මගේ ළඟ තිබුණේ කී මට මේ දුක් දෙන්නේ ඒ මිනිස්යාගෙන් ඒ වෙන එකක් නෙවෙයි ඒ ලෝකයේ තියෙන විවිධ දේවල් වලට විවිධ දේවල් වලට මතු කරන වේදනාව උපදවන අවදි වෙන ශක්තිමා එක්කාස් කොල්ල. ඒවයි දැන් ඔය නැගිටින්නේ. අපි කියමු දැන් යම් කිසි කෙනෙකුට ලෝකෙම වාර්තා පිටවපු සර්කස් එකක් එනවා කියලා හිතන් කිව්වොත් සමහරුන්ට ඔය තරුණින් තරුණ. හා ඒක බලන් යනකම් ස්පාසාවක් නැහැ. නමුත් සර්කස් එකේ තියෙනවා. ඒ පෙන්නද? දැන් මෙතන ඉඳන් රිදව ගන්නවා. ඒස් ඒක බැලුවට කමක් නැහැ. නමුත් ඒකත් එක්ක රිදෙන කොටස මේ ගෙදර ඉඳන් සාම්මට බැලුණා මේ ගන්න බැරුණා nyuru nyuru ගන්න එක නවත්ත ගන්න පුළුවන්. මොකද්ද? ඒක මම ඒක මේ අවදි වෙලා දුක් දැන ශක්තියම අරගෙන දැන් තියෙනවා. සර්කස් එක බලන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. මේකෙන් බේරෙන එකයි. ඒක නිසා මේක මේක නවතින්න ඕන. අවශ්‍ය වෙලාවට පුළුවන් ඉඳී ඒක බලා ගන්න ඕනේ. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් දුක් විඳින්න ඕනේ නැහැ ඒක නිසා. හැම කාරණයකදීම ඕක යොදන්න ඕනේ වෙයි. ඒ මේ ලෝක එකක්වත් අපිට දුක් දෙන්න නෙවෙයි. පහළ වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම අපි දුක් විඳින්නේ මොකද? ඒවා දුක් ලැබෙන පිළිවෙලින් ක්‍රියාත්මක කරවන්න අපි ළඟ ශක්තිය තියෙනවා. වැරදි කාර්යයක්. ඒක නිසා ඒ වදෙස බලමින් ඒවා අයින් කරන අතර ඒවා පාරවා පාවිච්චි කිරීමේ තමන්ට පුළුවන් හැටියට ඉඩ ගන්න තියෙනවා. ඔන්න සක්කාය සමුදය කියන එකේ ඔය කියන ක්‍රියා ස්වરૂපයන් සියල්ල තමන්ට පීඩා ලැබෙන විදිහට සකස් වුණේ මොකෙන්ද? අර කිව් පොනෝ භවිකා නම් දිරාගතා అత్ర తත්‍රාభిනන්දිని සේයතිදං කාම සංනා භව සංනා විභව කැමැත්තක් ඒකට එක්කාසු වෙන ශක්තිය තිබුණා ඒ ශක්තියෙන් අහවල ඒ ක්‍රියාව කරනවා ඒ ක්‍රියාව කරන්න අවහිරකම් කරන සියල්ල නවත්තන කියන මේ තුනයි මගේ ළඟ තියෙන එක නිසා මේවා නැවැත්වීම හැර වෙන කිසිවක් දුකෙන් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා හිතනකොට එයා ඒ දෛනික ජීවිතේ පොඩ පොඩ පුළු පුළුවන් හැටියට ඔව පුරුදු කරමින් දිනු වෙනකොට එයා මෙලවත් සැප විඳිනවා පරලොවත් සැප විඳිනවා කවදා හෝ අමා මහ නිවනින්ම සැප ඔන්න දේශනාව අවසానයි අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි කින්නතුනි. දැන් ඒ අදටේ දේශනාව දැන් මේ කවුරුත් හිතා ගන්න ඕන මේ අපිට හැමදාම මෙව්ව මේ ආකාරයෙන් අහන්න හම්බෙන්නේ. අහන්න හම්බෙන්නේ නැති අපි කවුරුත් නැරෙනවා. ඒක නිසා ලැබිච්ච එක නිශ්‍යාකාර පාවිච්චි කළා. එයින් පොඩ්ඩක් හෝ ජීවිතය ඇතුළට ඇතුළු කරගත්තොත් ඒක කොහොම නිවන් දක්නකම් ඒක උදව් දෙන්නේ. ඒක නිසා අපි ජීවත් වුණා මිනිස්ය වශයෙන් උපන්නා මේ අංග කිසිම විකලාපයක් නැතුව ඒවා හොඳට පාවිච්චි වෙන එක නිසා මේ ඔක්කොම අයිතිවාසිකම් මම මේ ජීවිතේ නිවා ගන්න වැඩට වැඩ කරනවා කියලා තීරණය කරගත්තොත් අන්න එයා බෞද්ධයෙක් වීමේ ප්‍රතිඵලය ලැබෙනවා. ඒකට දැන් ඒ විදිහේ යහපතක් ජීවිතවලට යහපත. සැලසෙන ආකාරයෙන් මේ දේශනාව කරා වගේම මේ පින්නතුන් මේ තරම් උනන්දුවක් දක්වන්නේ නියම ප්‍රයෝජන ලබන්නයි නිසා එයින් වෙන්නා වූ ජීවිතවලට වෙන්නා වූ යහපත දැකමින් සතුට වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානෙටත් අන් ස්ථානවලටත් අපාබැසුරු කරන්නා වූ ස්ථානවලට අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ සමූහයාමේකින් මේකින් මේකින් අනුමෝදන් වෙත්තා ඒ දිව්‍ය රාජ සමූහයාගේ සහාය උපකාරය ආරක්ෂා මේ සම්පූර්ණ ලැබීමෙන් කිසිම කරදරකම් කරනු චිත්ත පීඩන වලට අහු නොවි මේ උසස් ගුණ ධර්ම පුරා ගැනීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරලෝකය මෞපිය ආදී සියලුම ඥාති වර්ගයාටත් බුහුත පින්නතුන්ටත් දෝසතුන්ටත් තම තමන්ටත් මේ ශක්තියේ කාන්තයෙන්ම සියලු දුක් නිවාරන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ගාථාවෙන්